අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මුලින්ම අර සති දෙකකට කලින් අපි කරපු සාකච්ඡාවේ මම හිතන්නේ මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව, මනෝ ద్వාරය කියන මේ කාරණා පිළිබඳව යම් කතා බහක් මතු වුණා. එතනදී අපි ඒක පැහැදිලි කරපු ආකාරය මම හිතන්නේ හැමෝටම හරියට නිවැරදිව පැහැදිලි වෙන්න නැතුව ඇති සමහර විට අපිත් ඒක පැහැදිලි කරනකොට යම් යම් පටලැවිලි ඇති වුණා වෙන්නට පුළුවන් එක මහත්මියක් අරුණී මහත්මිය අපට විශේෂයෙන් අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයේ ඒ කරුණු තියෙන තැන විශේෂයෙන් සිහිපත් කළා මෙවර ධර්ම සාකච්ඡාවේදී ඒ කාරණය මතක් කරන හැටියටත් ඇය ඉල්ලීමක් කළා ඒ නිසා අපි ඒ ප්‍රශ්නය ගැන මූලික වශයෙන් අවධානය යොමු කරලා ඉමු. එතකොට මනෝ ධාතුය, මනෝ විඥාන ධාතුය, මනෝ ద్వාරය කියන මේ කාරණා තුනක් පිළිබඳව මේ අභිධර්ම විග්‍රහයේදී තනින් තන සිත ගැන, චෛතසික ගැන කතා කරනකොට පැහැදිලි කෙරේ. එතන දැන් අපි පසුගිය සතියේ සතියේත් කතා කළා මනෝද්වාර කියලා හැම විටම හඳුන්වන්නේ භවාංග චිත්තය. භවාංග චිත්තේ මූලික කොටගෙන තමයි එතනින් තමයි අවශේෂ සිත් ජනිත වෙන්නේ. ඒ නිසා මනෝද්වාර කියනකොට හැම විටම හඳුන්වන්නේ භවාංග චිත්ත පරම්පරාව. ඊළඟට මනෝ ධාතු මනෝ විඥාන ධාතු. මනෝ ධාතු කියන එක මහානායක හඳුරු පැහැදිලි කරනවා මනෝ ධාතුව කියලා ගන්නේ පංචද්වාරා වජ්ජන සිත සහ සම්පටිච්ඡන සිත් දෙක යන මේ සිත් තුන තමයි මනෝ ධාතුව කියලා හඳුන්වන්නේ. දැන් ওই ප ဋ ාණය පැහැදිලි කරනකොට මනෝ ධාතු ත්‍රිකය කියලා හඳුන්වන්නේ. ඒ මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ මේ පංචද්වාරා වජ්ජන සිත සහ සම්පටිච්ඡන සිත් දෙක. ඊළඟට මනෝ විඥාන ධාතු කියලා හඳුන්වන්නේ ඒ මනෝ ධාතු ත්‍රිකය. එතකොට මනෝ ධාතු හැටියට ගන්න සිත් තුනයි ඊළඟට ඊළඟට පංචද්වාරය ඇසුරු කරගෙන පහළ වෙන ද්විපංච විඥානේ චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කියන මේ සිත් කුසල අකුසල වශයෙන් පහ පහ 10ක් ඇති වෙනවා එතකොට ඒ පංචද්වාරිකව ඇති වෙන ද්විපංච විඥානයයි එතන එතකොට 10යි අතන මනෝ ධාතු ත්‍රිකය හැටියට ගන්නෝ පංචද්වාර වජන සිත සහ සම්පටිච්චන සිත් දෙක. එතකොට ඔය සිත් 13 අත්හැරුණහම ඉතිරි සිත් ටික තමයි මනෝ විඥාන ධාතු කියලා හඳුන්වන්නේ. එතකොට මනෝ විඥාන ධාතු වෙනයි මනෝ ධාතු කියලා හඳුන්වන්නේ අර සිත් තුන ඊළඟට මනෝ ద్వාර කියලා හඳුන්වන්නේ භවාංග චිත්ත පරම්පරාව. ඒක අපි නිවැරදි කරගෙන ධර්ම සාකච්ඡාවට යමු.